මට බැඳෙන්න එපා. හේතුව මම මේ ලෝකේ කාටවත් බැඳෙන්නේ නැහැ. ඔබ වහන්සේලාටත් බැඳිලා තියෙන ඔබ වහන්සේලාගේ ඒ පුතුජන ස්වභාවයට. ඒක නිරෝධ කිරීමේ වගකීමක් මට තියෙන. ඒකටයි බැඳිලා තියෙන්නේ. රාත් වෙච්ච ගමන් පුතුජන ස්වභාවයක් නැහැ නේ මම බැඳෙන්නේ නැහැ. අත්හැරියා ඔබ වහන්සේලාව. පාත්‍ර ටික මම හදලා දෙනවා ඔබ වහන්සේලා ගිහිල්ලා කැමැති තැන් වලට කියලා කියන්න මේ පණිවිඩේ. හැවිදින්න, පිරිනිවන් පානකම් හැවිදලා යන්න. ලෝක හැමතැනම ගිහිල්ලා මේ පණිවිඩේ ප්‍රචාරය කරන්න. භාග්‍යතුන් වහන්සේගේ ಗುಣ කියන්න. සද්ධර්මය විවෘත කරන්න ලෝකයට කියන්න ගොඩාක් මාර්ගඵලලාභින් ඇති කරන්න මෙතනින් එපා වඩින්න දැන් හිටිය ඇති ඒක මම කියනවා හේතුව මේ එහෙම බැඳීමක් නැහැ හැබැයි ලෝකයට එක මගේ බැඳීමක් තියෙනවා මොකද්ද බැඳීම එයාගේ පුතුජන ස්වභාවයට ඒක නැති කරන්න ඕනේ පුතුජනව මේ ලෝකේ ඉන්න බෑ මේ පෘථිවියේ ඉන්න බෑ ඔක්කොම ඉන්න ඕන මාර්ගඵලලාභී මේ බුද්ධ ශාසනේ කෝටි ගණන් නිවන් දකින්න ඕනේ ඒ කට්ටියගේ පුතුජන ස්වභාවයට පාර දෙන්න ඕනේ ඒවා නිරෝධ කරන්න ඕනේ ඒ වගේ කීම ඒකට බැඳිලා ඉන්නවා මම දැන් ඔබ වහන්සේලා පුතේජන නිසා තමයි මෙච්චර බැඳිලා ඉන්නේ මම. රාත් වෙනවා නම් සතපාඩ ගණන් ගන්න මම ගියා යන්න. මට වැඩ නැහැ. මම මොකටද මෙතන ඉන්නේ? මගෙන් වැඩක් වෙන්නේ නැහැ. මම නිකන් ඉන්නේ බෑ. මං යනවා. ඔබ වහන්සේලා පුතේජන නිසා මට වැඩ තියෙන. ඒ නිසා මම මෙතන ඉන්නවා. පුතේජන ස්වභාවයට බැඳිලා ඉන්නේ. ඒ නිසා ඒක වරදවයි ගන්න එපා. ඒක නිරෝධ කරන්න ඕනේ. ඒ තියෙන අඩුපාඩු ඔක්කොම හදන්න ඕනේ. අපි මේ අදින්නාදානයේ කියන ඒ ඒ ශික්ෂාව ඉවසීම තුළින් ප්‍රගුණ කරනකොට අපි ඉවසන්නේ මේ ඔරකම් කරන එක නෙමෙයි. අපි ඉවසන්නේ ඒ ඔරකම් කරන මානසිකත්වය. දැන් උදාහරණයක් වශයෙන් කිව්වාම පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා දැන් අපි ඔක්කොම එකට වළඳන්න එක වඩයක් තියෙනවා. දැන් අපට අදහසක් පාලන මේ වඩේ මට ලැබුණොත් හොඳයි කියලා. හැබැයි ඇත්තටම අට නමක් ඉන්නවා. එහෙනම් මේක වැඩිහිටි ස්වාමින් වහන්සේලාගේ ඉඳලා පල්ලා ඉන්න ස්වාමින් වහන්සේලාගෙන් කෑල්ල කෑල්ල කැඩිලා ගියොත් තමයි ඒක වටින්නේ ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි දැන් අපට හිතෙනවා මේක නම් මම කැමති එකක් මේක මට හම්බුනොත් හොඳයි කියන අදහස ආපු ගම. දැන් වැඩිහිටියගේ කොටස් වලට මොකද උනේ? දැන් මේක හටට කැඩිලා කෑල්ලනේ මට අයිති. ඒ කෑල්ල මං ගන්නවා කියලා කිව්වොත් එතන අදින්න හදාන නැහැ. ඇයි ඒක තමන්ගේ කොටස තමන්ට අයිතිය තියෙනවා. හැබැයි මේ වඩේම මට හම්බුනොත් ඇති හොඳයි කියලා කිව්වම අර කොටසට අදින්නා දන්නේ අනි කොටස අතට අදින්නා දාන අහුවෙනයි. ඒකේ අයිතිකාරය මම නෙමෙයි. අනි ස්වාමීන් වහන්සේලා අත්නම. එහෙනම් මේ විදියට අපි මේ දකින දේවල් තුලින් අපට පේන දේවල් වලින් අපි දන්නේම නැත හොරකම් වෙනවා. සමහර වෙලාවට ගිලම්පස හදනවා. ටික වැඩිපුර තින කෝප්පේ දැක්කම මේ මේක හොඳයි මට මේක වැඩිපුර තිනවා. එතකොට දැන් ඇත්තටම වැඩිපුර අදපු එකට හේතුවක් තියෙන්න එපා. දැන් වක්කරන ස්වාමින් වහන්සේ හන්ද නෙමෙයි. උන්වහන්සේ හොඳට පෑදිලිව පේනවා. අන්ධ කට්ටිය මාන කරන්න. එතකොට මෙතන දුර්වල ඇස් තියෙන කට්ටියක් නැහැ. එතකොට මේ ස්වාමින් වහන්සේ මේක වැඩිපුර දැම්මේ විශේෂ හේතුවක්. සමහර එක ස්වාමින් වහන්සේ නමක් වෙනවා ටිකක් හොඳට වළඳනවා. ඒ ස්වාමින් වහන්සේ අරමුණ කරගෙන උන්වහන්සේ ඒකට වැඩිපුර දැම්මා. දැන් අපට අදා සකව මේකට වැඩිපුර තියෙන මේක ගන්න ඕනේ. හැබැයි ඒක හදලා තියෙන තවත් ස්වාමින් වහන්සේ. දැන් නොදුන්න දෙයක් නෙමෙයි මේ ගත්තේ. එහෙනම් මේ දිට්ඨිය තුලින් අනන්ත අප්‍රමාණ මේ අදින්නාදාන සියුම් ලෙස කැඩෙනවා. සමහර වෙලාවට පොටු තුනක් තියෙනවා මේ ආපු ගමන් ටක් ගාලා තියෙනවා මේ ඔක්කොම වාඩි වෙනත් පස්සෙන් ටක් ගාලකින් ස්ථානේ අල්ල ගන්නවා. අල්ල ගන්නවා. ඒක ගොඩාක් සිල් ගන්න සිල් පින්වතුන්ගෙන් වෙනවා. උදේ පාන්දරම ගිහිල්ලා කණුවකට ගිහිල්ලා කෙලිම වැට බැඳා මේක මගේ කියලා මේ අත්තිවාරම දැම්ම එතන පදිංචි වුණා. ආයෙ එතනින් එල්ලෙන්නේ නැහැ. හැමදාම එතන ඉඳගන්නේ. බැරි වෙලාවක් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වාඩි වෙලා හිටියොත් මේ උපාසක මත පොඩ්ඩක් ඈට යනවද? දැන් වනමඩුව පොදු තැනක් නේ නිවන් දකින්න හදපු මේ සිල්ශාලාවක් නේ ඒකේ කාටවත් අයිතිවාසිකම් නැනේ ඉඩම් බෙදලා දීලා නැනේ යන ඇයි නෑ මම මෙතන වාඩි වෙන තැන දැන් එයාට ඒකේ ලියලා දීලානේ දැන් එයා අත්තරින්ද ඇවිල්ලා ඉන්නේ දැන් සිල්ශාලාවේ ඉඳ ගන්න තැනවත් එයා අත්තරින්ද කැමති නැනේ ඒ කියන්නේ මොකවත් ඇදිලා නැනේ එහෙනම් දැන් සේනාසනයට අයිති එකක් නෙමෙයිද සිල්ශාලාව ඒක සංඝයාට පූජා කරපු එක. එතකොට ඒතර සිවණ පිරිසගේ නිවන් පිණිස පරිභෝජනය කරන එකක්. සංඝයාට භාවනා කරන්න, ජීපින්වතුන්ට භාවනා කරන්න, සාකච්ඡා කරන්න, සිල් සමාදන් වෙන්න. ඒ වගේ මේ ආගමික කටයුතු වලට ඒක පූජා වෙලා තියෙන. දැන් මෙයා ඒකේ ඔප්පුවක් අදලා මේ කෑල්ල මගේ. ඒතර අර එක්කෙනා එලා කියන මේ කණුවට හේතු වෙලා මම මෙච්චර කාලයක් හිටියේ මේ කණුවේ හේතු වෙන තැන මගේ. දොර ළඟ මගේ. දැන් මේ මොනවාම දැන් අපි මේවා අල්ලාගෙන නැද්ද? එහෙනම් මේ ඔක්කොම හොරකම් ඇයි? සාංගික දේපල. සිල්ශාලාව මේ සතර දිබ්බාගේ සංඝයාට පූජා කරලා තියෙන පෑන් වඩලා සේනාසනේ. එතකොට දැන් ඒකෙන් මම අයිතිවාසියම් කියන්නේ දැන් හොරකම් නෙමෙයිද නුදුන්න දේවල් නේ අරන් තිනේ. කවුද ඊටම පූජා කළේ යාට? කවුද ඒක ලියවිල්ලකින් දීලා තින්නේ? වචනකින් අර කිව්වද මේ කෑල්ල ඔයා ගන්න මෙතන ඔයා පරිභෝජනය කරන කියලා මේ කණු ගාලා මේ මායින් වෙන් කළා නෑ. එහෙනම් අපි දන්නේම නැතුව ඉඳ ගන්න ආසනෙන් අපිට අදින්න ආදාන වෙන්න පුළුවන්. අපිට හම්බෙන මේ බඩු මුට්ටු වලින් අදින්න ආදාන වෙන්න පුළුවන්. පිරිකර පූජා කරන්න එනකොට මේ කුඩ වගේක් ගෙනල්ලා තිනවා. අපි හිතනවා අනේ මේ පාටන හරියට මට ගැළපෙන අර පිට ටික මාතට තියෙන එක මටම හම්බුනොත් හොඳයි. තාම පූජා වුන්නේ අර කට්ටිය ඇවිල්ලා ඊට ගත්ත ගමන් අපි හදාසොකම ගිහිල්ලා වල දැන් හොරකම් වෙලා ඉවරයි. දෙන්නට පස්සේ තමයි අපට අයිති. දෙන්න කලින් මේ ගන්නෙ, ඉතින් ගන්නෙ. එහෙනම් අදින්න අදන්නට අවු වෙලා. එහෙම අනන්ත අප්‍රමාණ තියෙන ලොකුම පිරිකරේ කියනකොට අපිට මේක නම් සුද්ධියකට පාද නියම පාත්‍රය මේක නම් මට හම්බුනොත් අර කයින් කළා මේක ගන්නවා. ඇත්තට මේක යන්නේ කරඬුවට. දැන් බුදුහාමුදුරන්ට දෙන දේ තුදුරනවානේ. එහෙම අදහස් පහළ වෙනවා. අර වටින දේවල් දැක්කාම අර කම්බුණොත් හොඳයි, මේ කම්බුණොත් හොඳයි කියලා එහෙම සිතවිලි එන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අසකන දිව නාසයේ සමසිත කියන ආයතන හය තුලින් අනන්ත අප්‍රමාණ සියුම් ලෙස වෙනවා. මේ දේවල් දකින්නකොට අපට අත්දැකීමක් ලැබෙනවා පුදුම වැඩ මෙච්චර කාලයක් ಗುಣ වැඩුවා මෙච්චර කාලයක් තපස් රැක්කා මේ විදිහ අත්දැකීමක් මට ලැබුණේ එහෙනම් මේ වගේ මෝඩ වැඩ කර කර තමයි මං ඉඳලා තින්නේ මේ වගේ අඩුපාඩුත් එක්ක තමයි ජීවිත මේව මොකවත් මට අවුන්නේ නැහැ මේවා කවුරුත් මට තේරුම් කරලා දුන්නේ. මේම හිතන එක වැරදි. මේකෙන් සිල් කැඩෙනවා. පන්සිල්වත් රැකෙන්නේ නැහැ මාන ජීවිතයේදී. රකින්න ඕනේ 227යි. සේකී 75යි. නමුත් මේ පන්සිල්වත් රැකිලා නැහැ. මේ පුංචි දේවල් එදා තේරුන්නේ අද තේරෙනවා. අද සිතවිල්ල එනකොට අරක කැඩුනා. මේ සිතවිල්ලට මේක කැඩුනා. මේම දැනනවයි කියලා කියන දැන් අත්දැකීම් ලැබෙන්නේ නැද්ද? තපත් ජීවිතේ එන්න එන්න මෝරනවා. අපි වැඩි විටිවාවට එනවා. එනවනත මොනුබුරා යනවා. මේ විදිහට මේ ආයතන වලින් ඇයෙනකොට අපිට වෙන දේවල් දැන් සමහර මේ ඇයෙනවා ඒට උපාසක මාත් එක්ක එනවා අපි හම්බෙන්න. කවුද එන්නේ? ආවල් උපාසක මාත්. එහෙනම් අපි හඳුන අරක ගේන්න කියන්නකෝ. මේක ගේන්න කියන. ඇයෙනකොට අපි දන්නේ නැහැ. අපිට කෙලෙස් ඇති වෙනවා. එක එක දේවල් පිළිබඳ බලාපොරොත්තු ඇති වෙනවා. එක එක දේවල් පිළිබඳ ලෝක හදා ගන්නවා. ඇත්තටම අපි දන්නේ නැහැ මේ හැයෙනකොට අපිට මේ දේවල් හිතෙනවා කියලා. හැයෙනකොට අපි දුර්වල වෙනවා. අපි දන්නේම නැතු ඇතුළේ තියෙන හදාස් බලාපොරොත්තු මේව එළියට කඩාගෙන එනවා. එහෙනම් මේ කතා කරනකොට අපෙන් වැරදි වෙනවා. අනිත් අයගේ නිදාසට කරදර වෙනවා. අනිත් අයගේ මේ ආත්මගරුත්වයට පොඩි පොඩි කැලල් ඇති වෙනවා. එහෙනම් මේ වචන වලිනුත් ඒ දෝෂේ තියෙනවානේ. එහෙනම් මේ විදිහට අපි ආයතන 6ෙම 100න් ඉන්නකොට අපිට ඒ පේනවා උදේ ඉඳලා හවස් වෙනකොට අනන්ත අප්‍රමාණ සිල් කැඩුනා. අදින්න අදන අද දවසට 27 පාරක් කැඩුනා. එතකොට පාණාතිපාත හෘදේව්වා ඒ වචන වලට ටිකක් සැරවැටි වුණා. කතා කරනකොට ටිකක් එයාගේ ආත්මගරුත්වයට ටිකක් නිඳා වෙන විදිහට කතා කළා. අපාස වෙන විදිහට අදහස් ප්‍රකාශ කළා. මේ හැම මොහොතෙම මේ පාණාතිපාත සෑඳ කැඩුනානේ. එහෙනම් මේ හැම මොහොතෙම දකින්නකොට ආ ඒක නලස්සන. ඒක එහෙම වෙන්න මටත් එකක් එහෙම වුණේ. දැන් කාමයක් නෙමෙයි, දිට්ටි කාමයක් නෙමෙයි මේ විඳින්නේ. මේ විදිහට මේ මොතෙන් මොත සිල් කැඩෙනවා. එහෙනම් මොතෙන් මොත ආර්ය මාර්ගෙ නෙමෙයි වැඩෙන්නේ. මොතෙන් මොත අනාර්ය මාර්ගෙ වැඩෙන්නේ. මොතෙන් මොත මාර්ගඵලවලට නෙමෙයි ලං වෙලා තියෙන්නේ. මොතෙන් මොත පුදුජන ස්වභාවයටම ගිහින් තියෙන්නේ. එහෙනම් මේ ස්වභාවය තේරෙනකොට තමන්ගේ යථාර්ථය ඒ වර්තමානයේ තේරෙනකොට අනන්ත අප්‍රමාණ අත්දැකීම් වලින් මේ සිත ශක්තිමත් වෙනවා. තවත් වීරිය වැඩි වෙනවා. මේවා හැදෙනවා. එහෙනම් මේවා තව තවත් ප්‍රගුණ කරන්න ඕනේ, දියුණු කරන්න ඕනේ, මොහොතෙන් මොහොතේ 100ෙන් වඩන්න. අත්දැකීමට වඩා එක වචනයක් නොදැනුවත් එළියට ආවා. ඒක ගොඩක් ශ්‍රේෂ්ඨයි. මගේ අඩුපාඩු ගොඩාක් කියනවා කියලා මට තේරෙනවා කියන එක. ඒක සාමාන්‍යයෙන් කලාතුරකින් වෙන එකක්. Tamange haduwa Tamanට තේරෙනවයි කියලා කියන්නේ දැන් හදන්නත් ඒ අදහස පාළ වෙන්නේ නැද්ද? පාළ වෙනවා. හදනවයි කියලා කියන්නේ අනිවාර්යෙන් නිවන් දකින්නවා. එහෙනම් Tamange අඩුපාඩු Tamanටම දැනෙනවා කියලා කියන්නේ එයා ගොඩාක් ආර්ය මාර්ගයට කිට්ටු වෙනවා කියන එක. එහෙනම් සියලුම ස්වාමීන් වහන්සේලාට ඒක එන්න ඕනේ. එක්කෙනෙකුට දෙන්නෙකුට ඇවිල්ලා බෑ. හැමෝටම එන්න ඕනේ. තම තමන්ගේ අඩුපාඩු තමන්ට දැනෙන්න ඕනේ. තමන්ගේ දුර්වලකම් තමන්ටම තේරෙන්න ඕනේ. තමන්ට වැරදෙන තැන් තමන්ටම වැටහෙන්න ඕනේ. ඒවා කැමැත්තෙන් මාන්සියල ඒක නිරෝධ කරන්න ඕනේ. ඒක හරිගස්ස ගන්න ඕනේ. නිවැරදි කර ගන්න ඕනේ. ඒ විදිහට මේ මොතෙන් මොත නොදන්න දේවල් ගැන කල්පනා කරන්න එපා. නොතේරෙන දේවල් අපිට තේරෙන්නේ නැහනේ. වැටහුන්නේ නැහනේ. ඒක එහෙමම ගියාද? තේරෙන ටික හදනවා. හදාගෙන හදාගෙන යනකොට පඤ්ඤා මෝරනකොට අරවත් පොඩ පොඩ අවු වෙනවා. ඒවත් තේරෙනවා. තේරෙන්න තේරෙන්න පොඩ පොඩ ක්‍රමානුකූලව හදාගෙනනවා. අපේ දුර්වලකම්, අපේ තියෙන අඩුපාඩුකම් මේ දාහනේ වළඳනකොට, වාඩි වෙලා වැඩ හින්නකොට, කතා කරනකොට, ඇවිදිනකොට, සේනාසනය තුල යම් වැඩ කරනකොට හැම මොහොතෙම කෙලියට එනවා. ඒ එළියට එන හැම මොහොතෙම ඒක නැවත නැවත හරි ගස්සනවා හදන්න ඕනේ. ඕම අදාගෙන යනකොට සතියක් දෙකක් යනකොට ලොකු වෙනසක් තියෙනවා. මාසයක් දෙකක් යනකොට ලොකු වෙනසක් තියෙනවා. අවුරුද්ද දෙකක් යනකොට දන්නේම අපේ අවබෝධය විශාල වශයෙන් වැඩි වෙලා. එහෙනම් අවුරුදු 7ක් උපරිමය කියලා කියවට සමහරට මාස 6ක් අවුරුද්දක් යනකොට මේක වැඩ ඉවර වෙන්නත් පුළුවන්. එහෙනම් මේක දිගටම තේරෙන තේරෙන අඩුපාඩු ටික අදාගෙන ඉදිරියට යන්න. දැන් ඔබ වහන්සේට වඩන්න බැරි වෙච්ච ටික මම කියන්නද? පින්ඩ පාතේ බත් විතරයි ගන්න කියලා ඔබ වහන්සේ අදිස්ථානයක් කළා. වඩේ වගේ තියනවා කියලා හිතුවාම දැන් ඔබ වහන්සේට ඒකට කැමැත්තක් ඡන්දය පහළ වුනේ නැද්ද? දැන් ඔබ වහන්සේ සිටිවිලින් කාමේ වින්දානේ. මොකද රසකාමයේ අරක රසයිනේ. ටග්ගල එක කාවා මේක ගන්නත් ඕනේ බෑ. ඒක ගන්න. දැන් මොකද්ද කළේ? දැන් කුසලයේ නැත්තම් එයා එහෙම කියයිද? කුසලයේ තියෙන නිසානේ කිව්වේ. ඒ කියන්නේ ඒක ගන්න දැන් අවසරය ලැබිලානේ. එතකොට එහෙම කිව්වත් අපිට ඉන්න පුළුවන් නේ ස්වාමීනි දානෙ ගේන පොඩ්ඩක් ඉන්න. කිව්වත් අපි ඉන්නෝනේ. එහෙම තමයි විනය තියෙන්නේ. කිව්වත් අපිට යන්න බෑ. නැත්තම් යන්න පුළුවන්. දැන් කවුරු එනකොට ස්වාමිනී පොඩ්ඩක් වැඩ ඉන්න කිව්වොත් එතකොටත් අපි යන්නේ මාව ඕවර්ටේක් කරලා දෙන්න කියලා එහෙම යන්න. ටක්ගල් නවතිනවා. එතකොට එයා ඉස්සරහට ඇවිල්ලා බාර් පූජා කළාම ආයි යනවා. එතකොට මේ වැඩේ තියෙනවා පොඩ්ඩක් වැඩ ඉන්න කිව්වොත් ඉඳලා ගන්න පුළුවන්. එහෙම ප්‍රතික්ෂේප කරලා යන්න අපට උවමනා නම් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරන්නේ හේතුව මේ එහෙම කියන්නේ පාත්‍රේ මේම තියෙන නිසානේ. පාත්‍රේ වහලා බොත්තම දැම්මොත් කවුරුත් කියන්නේ වඩේ තියනවා කියලා මොකද ඇයි මේම දැම්ම මේගොල්ලෝ දන්න පින්ඩපාතේ කරලා ඉවරයි කියලා ඒ සංඥාව ඒගොල්ලන්ට දෙන්න ඕනේ එහෙම දුන්නොත් ඒගොල්ලෝ කියන්නේ අපි මේ මල්ලාගෙන දැන් අවශ්‍ය තරම් ලැබිලා ඉවරයි ඒත් මේ මල්ලාගෙන යනකොට මිනිස්සු දන්නවා මේ තව ඕනේ කියලා ඒකෝර මිනිස්සු කියනවා කිව්වොත් ගන්න ඕනේ ඇයි ඒක කියන මානසිකත්වයට තමයි මේකපත් කරලා තියෙන්නේ කමඨාන කියලා කියන්නේ ඒක තුළින් අර කියපු දේ වැඩෙන්න ඕනේ මොකද්ද වැඩෙන්නේ මම පින්ඩපාතේ වැඩියා බත් හම්බ වුණා තැන් දෙක තුනකින්. බත් ගත්තා මම. ගත්තාම මේ ව්‍යංජන ඔක්කොම වළක්වාගෙන ගියා. පස්සේ මට හිතුණා මේ ඒගොල්ලෝ කම්පා වෙනවා. බත් විතර කොහොමද වළඳන්නේ උන්වහන්සේ? ව්‍යංජන ගන්න එපා. මොකද්ද දන්නේ? තැන් දෙක තුනක උන්වහන්සේ බත් විතරනේ අරන් තියන්නේ කියලා මිනිස්සු කම්පා වුණා. ඒ මිනිසුන්ගේ සිතට කම්පාවක් දුන්නා මම. ඒ මිනිසුන්ගේ සන්තෝෂය මං ඝාතනය කළා. ඒ මිනිසුන්ගේ ප්‍රීතිය, පින්නපාදින ප්‍රීතිය, ඒක මං ඝාතනය කළා. දන්නේම නැතුව ඝාතන දෙකක් වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සන්තෝෂය මම පෑරගත්තා. සන්තෝෂෙන් ගේන්න අත වැව්වා. ගත්තේ නෑ මම. එයා පැත්තේ අම්මන්ඩි පව් වයසක මොනස එයාට විතරක් මේ පාත්‍රයල. අතන අර මනුස්සය දැකයි මගෙන් ගත්තේ නැත්තේ. එපා නම් ඔක්කොම එපා කරගෙන යන්න එපායි. ඇයි මගෙන් එපා කරලා අරයාගෙන් අත අනුකම්පාවෙන්. එතකොට දැන් ඒ මනුස්සයාට යමක් උන් නැද්ද? දැන් ඒ මනුස්සයාගේ ඒ ඒ පින්ඩපාත අවස්ථාව මම පෑරගත්තානේ. ඒ මනුස්සයාගේ ශ්‍රද්ධාව පැහැරගත්තනේ. දැන් අපෑදුනානේ මනුෂ්‍ය ශාසනය පිළිබඳ. සංඝයා පිළිබඳ අපෑදුනානේ. දැන් මේව උදුරගත්තේ නැද්ද මේ මනුෂ්‍යයාගේ? ඒ මනුෂ්‍ය කොච්චර සන්තෝෂෙන් ආවද? දැන් ඒ සන්තෝෂේ නැන්නේ මනුෂ්‍යර ගෙදර යනකොට ආපහු. ඇයි අර අර සිද්ධියේ ඒ සන්තෝෂ අපි උදුරගත්තනේ. ගොඩාක් ප්‍රීතියෙන් ආව. ඒ ප්‍රීතියත් දැන් ඒ මනුෂ්‍යර නැහනේ. සම්පූර්ණ මූණවල් මැලි වෙලා දැන් ඒ මනුෂ්‍ය කම්පාවටපත් වෙලානේ. මානසිකත්වය සම්පූර්ණයෙන්ම අපි උදුරගත්තනේ. හොරකමක් වෙලා නැද්ද? මේවා දකින්න ඕනේ. ඒ අඩුව හදන්න ඕනේ. උපාසක මාත්‍රිකාව අල්ලනවා. යන අල්ලනවා. ඇති වැව්ව එතනම ගත්ත තැනම ආයේ ඊළඟට යන ඊළඟ කෙනෙක් ඉන්නවනේ ඊළඟ ගෙදර. මෙතනම බොත්තම දාලා මෙතනින්ම. එතකොට අරයා දන්නවා හාමුදුරු පින්ඩපාත කරලා ඉවරයි. එතකොට එයා සූදානම් වෙනවා නොබෙදෙන්න. ළඟටම යනවා. අරගෙන ළඟට ඇඟි ඇප්පෙන්ඩ වගේ එනකොට බොත්තම දානවා. දැන් මේ මනුස්සයාට පීඩාවක් ඇති වෙන්නේ නැද්ද? තරාවක් ඇති වෙලා ඇයි මාව දකින්නකොට එතකොට දැන් මගෙන් ගන්නෑ කියලා හාමුදුරු එතකොට මම මොකද්ද මගේ තියෙන හඩුව ඇයි හාමුදුරු එහෙම මට ප්‍රතික්ෂේප කළා දැන් මෙයා ගැටෙනවනේ එයා පුතුජනයිනේ දවස ගාන ඔළුවේ කල්පනා කරනවනේ උක බයිනවනේ විවේචනය කරනවනේ අරයාගෙන් ගත්තා මගෙන් ගත්තේ නෑ එට මන් දෙන්නේ දැන් ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරන බලන්න කෝගලයන් ගන්න අපෙන් ගන්න ඒ හාමුදුරු හරියන්නේ නෑ බෙදන්න නැතු එමු ඇදෙන්නත් එක්ක ඕම තීරණ වලට එන්නේ නැද්ද දැන් එතකොට මිනිස්සු ભેද කිරීම කොට අපි කරලා තියෙනවානේ. අපි මිනිස්සු රිදවල චූන් එකක් ලබනවා. දැන් වින්දනයක් නෙමෙයිද? මොකද ඒ මනෝ මනෝකාමයක් ඒ විඳින්නේ. මානසික ලෙඩක් අපිට තියෙන්නේ. ඒතකොට මිනිස්සු අපාසයටපත් කරලා මිනිස්සුන්ට රිදවල නෑ ගෙයින් ගෙට යන අවශ්‍ය නම් ටක් ගාලා වැව්වා මිනිස්සරේ දාගත්තා බිම්බලාගේ නිමින්සර යනවා. කාටවත් චෝදනා කරන්නයි අර කෙල්ලුවා මිනිස්සු දන්නා පින්න පාති ඉවරයි. ගන්නවා නම් ගෙයින් ගෙට ගන්නවා. ඒ ක්‍රමවේද හරියයි. ඒ හැමතැනම මේක වඩන්න පුළුවන්. ඒ ඒ හැමතැනම මේක සංගවිලා තියෙන. ඒක හරියට දකින්න ඕනේ. ඒ ක්‍රමානුකූලව ඒක වඩන්න ඕනේ. ගොඩාක් අඩු තියෙනවා. පොඩි හාමුදුරේ වඩන්න ඕනේ. මේ මගේ ළඟ ඉඳලා මෙච්චර කාලයක් ඉඳලා වඩන්න නැතුව ගියා කියන්නේ ඇත්තට මට ලැජ්ජාවක් නෑ. මම කියනවා මේ ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ එහෙම තමයි ඉතින් වැරදෙනවනේ කියලා. හැබැයි මගේ ළඟ ඉඳලා වඩන්න නැතුව ගියා කියන එක ඔබ වහන්සේට විශාල ලැජ්ජාවක්. උන්වහන්සේ ළඟ ඉඳලත් වඩන්න බැරි වුණා. මිනිස්සු එලා දකිනවා. ඔබ වහන්සේටයි ඒක කැළල. මම කියන මම හරියට දුන්නේ නැති. ඒගොල්ලෝ වඩන්න එපා. මම සේප් වෙනවා. මට අවුලක් නැහැ. ඔක්කොම අදන්න ඕනේ. රාහත් වෙන්න නම් සිතවිල්ලකින්වත් කෙලෙස් හැදෙන්න බෑ. ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තරීතර තත්වයකට එන්න නම් මේ ඔක්කොම හදාගෙන යන්න ඕනේ. දෙන්න ඕනේ. අදමු. අපිට දැන් කාලේ තියෙනවානේ විවේකයෙන් පින්ඩපාතේ කළ හොඳට වළඳලා හොඳට හදමු. තවත් වැඩිපුර කතා කරමු. විශේෂ කමටහන් අපේ විදිහට භාවනා වඩනවා අපි. එතකොට අපි ඒවට ඔක්කොම දෙන්න හොඳ භාවනා ගැළවිලා යන්න දෙන්න මේවට මේ කෙලෙස් වලට. ඒවා මේ වඩන්න ඕන අවංකව වඩන්න ඕන. ඒවා වඩනකොට මම චෙක් කරනවා සමහරලාට පොඩි හඳුරේ හරියට වැඩෙන්නේ නැත්තම් මේ ටිකක් ඒ දඬුවම් පැත්ත මම හදනවා. එහෙම නැතුව ඒක කරන්න බෑ අපේ හඳුරු. මේක කොහොම හරි වැඩෙන්න එපායි. එතකොට ඒ ස්වාමින්වහන්සේට මේ මගේ ළඟ ඉඳලා වඩන්න වෙනවා. දවස් තුනක් මගේ කාමරේ වැඩ ඉන්න වෙනවා. පදුරක් දාලා දෙනවා. මගෙත් එක්ක ඒ පාන්දර නැගිටින්න ඕන දෙකමාරට. ඒ භාවනා වඩන්න ඕනේ. ඒ පාන්දර මම පොඩි පොඩි අනුශාසනා දෙනවා. ඒවා ආන්න ඕනේ. ඒ විදිහට මගේ ළඟ ඒවා තමයි දඬුවම්. දඬුවම් කියලා ගල් කඩන්න ඒ ගස් නගින්න දෙන්නේ ඒ දවස් තුනක් දවස් හතක් මගේ ළඟ ඉඳලා ඒ ප්‍රතිපත්ති වලට ඉන්න වෙනවා. එහෙම නැත්නම් මේක හැදෙන්නේ හදන්න වෙනවා. මෙච්චර කාලයක් අපි අපේ පාඩේ ඔය ගමන් ගියා ඔය කාලා බීලා හිටියා ඔය එහෙම ඒවා ඔක්කොම හරි. දැන් එහෙම බෑ. බුදුහාමුදුරන්ට කලලක් නේ. අවුරුදු 10ක් මානකම හිටියා මොකවත් නැහැ කියවම අත් අවුරුදු ඉවර වෙන්න ඕන එක 10ක් ගිහිල්ලා මොකවත් නැත්නම් නම් බුදුහාමුදුරන්ගේ ශාසනයට මේක ලැජ්ජාවක් නෙමෙයිද අර මුස්ලිම් මිනිස්සේ කහනවන්නේ රාතන් වහන්සේලා නම් කොයි 이르දිකාරයෝ දෙන්න උත්තරයක් නැහැ රාතන් වහන්සේලා ඉන්නවනම් තමයි ධර්මයේ තියෙන්නේ ඒකට දැන් නැත්නම් ධර්මයක් නැහැනේ දැන් ඒවට දෙන්න උත්තර නැහැනේ සද්ද නැතේ කැලෑ වනින්නයි වෙන්නේ අපට කැලෑ වදින්න මිලින්ද රජුගේ ප්‍රශ්නේ යන්නේ උත්තර නැහැ තාම සද්ධර්මයේ තියෙනවා මාර්ගඵලලාභින් ඉන්නවා කියන එක පෙන්වන්න දෙපාය අපි. බුදුහාමුදුරන්ගේ ශාසනය බබලවන්න දෙපාය. ආලෝක කරන්න දෙපාය. නැවත මේ වැහිලා තියෙන සද්ධර්මයේ ලෝකයට නැවත ඇරලා දෙන්න එපාය. දේශනා කරන්න එපාය. ඒකට මේ ඔක්කොම හදන්න එපාය. මේ හදන්න මේව හදන්න නැතිව වැටෙන්නේ හොඳයි. එහෙනම් ඒ විදිහට අපි වඩමු. එකක් කැඩුනොත් පොඩි හාමුදුරුවෝ 227ම කැඩෙනවා 10 කැඩෙනවා 8 කැඩෙනවා 5 කැඩෙනවා ඔක්කොම කැඩෙනවා. ඒ කියන්නේ දැන් බලන්න මේ මතක තියාගන්න නවත්තපතන එතන ඉඳලා මට කියන්න ඕනේ මේ වැඩි අවබෝධයට මේ කියන්නේ. පානාතිපාත කළා. මදුරුවට ගැව්වා මදුරුවා මලා. හරිද? පානාතිපාත පළවෙනි එක කැඩුණානේ. දැන් එයාගේ ජීවිතය උදුරගත්තේ නැද්ද? එයාට ජීවත් වෙන්න තව කල් තියෙනවනේ. දවස් 3ක් විතර තව තියෙන ආයුෂ. දැන් දවස් 3 ජීවත් වෙන්න බැන්න ගාපු පාටෝ මැරුණනේ. දැන් ජීවිතය උදුරගත්තේ නැද්ද? අදින්නා දානක් ගියානේ. දැන් द्वේෂෙන්නේ කියව තරම් පටෝරියන් ගල් දන්නා. ඒ द्वේෂය තුලින් වෛරය කියන වෛරකාමී පලි ගැනීම කියන කාමයක් නේද ඒක? द्वේෂය කියන කාමයක් නේ. දැන් කාමයක් තිබුණා නේද එතන? එහෙම නේද? දැන් බුදුහාමරන්ට අපි පොරොන්දුනානේ. දසසිල් රකින්නයි කියලා. දැන් බුදුහාමරන්ට බොරුවක් වුණානේ. බන් දසසිල් සමාදන් වෙලා ඕකා සාම්බන්තේ පබ්බජ්ජා දසසිල ධම්මං යාචාමි කියලා ගැව්වා මදුරුවට. දැන් එහෙම ගැව්වාම දැන් කෝ දසසිලේ? දැන් බුදුහාමුදුරන්ට බොරුවක් කිව්වනේ. පන්සිල් ගත ගියත් මදුරට ගැව්වා. දැන් පන්සිල් වල මේ ඒක කැඩුණානේ. බොරුවක් කිව්වනේ. ප්‍රාණඝාත කරන්නේ නැහැ කිව්වනේ. දැන් කෙරුවානේ. එතකොට මුසාවාදත් ගැඩුණා. ඒ මොහොතේ දැන් 100 තිබුණාද? 100 නෑනේ. මම මේක ගැව්වා පානඝාත වෙනවා, අදින්නාදාන වෙනවා, මම මේ වෛරයෙන් මත් වෙලා ගන්නෙ. කෝපය මත් වෙලා ගන්නෙ, පරිගැනීම මත් වෙලා ගන්නෙ මේ මොකවත් දන්නේ නැහනේ. දැන් එතකොට සුරාවත් කැඩුනානේ. වෛරය මත් වෙලානේ, द्वේෂය මත් වෙලා. ඒ කියන්නේ එකක් කැඩෙනකොට ඔක්කොම කැඩෙනවා. අද ඉඳලා මේ දැන් ඉඳලා ඔබ වහන්සේ භෞතිකව ප්‍රායෝගික තියෙන දේවල් තුලින් වඩන්න ඕනේ. ඒක නිසා ඇතිවෙන කෙලෙස් ටික හරියට 100ෙන් දැකලා ඒක නිරෝධ කරන්න ඕනේ. මොකද්ද නිරෝධ කරන්න බැරි උනේ? ඇයි නිරෝධ කරන්න බැරි උනේ? මොනවා නිරෝධ කරන්න ගියලාද තමන් පෙරදුනේ දුර්වල වුනේ ඒ ටික කිව්වාම ඒක කරන ක්‍රමය කියලා දෙනවා. එතකොට ඒවා ටික හරන් හරන් අරන් දවස ගානේ හදනවා. අද හිටපු හාමුදුරේ එතෙ හින්න බෑ. එහෙම ඉන්නවනම් මගේ දෝෂයක් තියෙනවා. ඉන්න බෑ වෙනස් වෙන්න ඕන. අවබෝධය වෙනස් වෙන්න ඕනේ. තිබිච්ච කෙලෙස් 100 නම් දෙකක් අඩු වෙලා 98 වෙලා තියෙන්න ඕනේ. ಗುಣ තිබුණේ 16 නම් එකක් වැඩි වෙලා 17 එහෙම තියෙන්න ඕනේ. දවස ගානේ මේක වැඩි වෙන්න ඕනේ. කෙලෙස් දවස ගන්න අඩු වෙන ඒ ක්‍රමයේ තිබුණොත් තමයි මේක නිවැරදි. එහෙම එක තැන හින්නවා නම් වැඩෙන්නේ නැත්නම් අපි යන ක්‍රමය වැරදි. අපි යන ක්‍රමය වැරදි. ඒ කියන්නේ rahat වෙන්න බෑ අවුරුදු 7. ඒ කියන්නේ කොයිද දෝෂයක් තියෙනවා. එහෙනම් මේක එන්නෙන්ද ಗುಣ වැඩෙන්න ඕනේ, අගුණ අඩු වෙන්න ඕනේ. අවබෝධය වැඩි වෙන්න ඕනේ. අසීය අවිද්‍යාව අඩු වෙන්න ඕනේ. ඇයි අවබෝධය වැඩි වෙනකොට සීය වැඩි වෙනවා. අසීය අවබෝධ අවිද්‍යාව අඩු වෙනවා. එහෙම දෙපැත්තෙන් මේක අඩු වෙගෙන මේක වැඩි වෙන්න ඕනේ. අනුසෝතගාමි පැවැත්ම අඩු වෙන්න ඕනේ. පටිසෝතගාමි විමුක්තිය වැඩි වෙන්න ඕනේ. එහෙම යනවනම් මාර්ගය හරි. එහෙනම් හදේ ඉඳලා හරියට වඩන්න ඕනේ අදාඳුර. මොන හරි තිබුණොත් මේ විවෘතව කතා කරන එක හොඳයි. ඔබ වහන්සේ ඒ අදහස කියපු එක මේ මොන අරමුණා මේ මේ විදිහට උනා. ඔබ වහන්සේම උපමා අරගෙන විස්තර කරන්න අවශ්‍ය නැහැ. නිකන් කිව්වම මට වැටහෙනවා. කාරණා කිව්වම මට තේරෙනවා. මතකයේ තුල අවදි වෙන සිටිවිලි දිහා බලාගෙන ඉන්නවනම් චිත්තානුපස්සනාව. එහෙම සිතිවිලි එන බව දන්නේ නැත්නම් දැන් මෝහය වැඩෙන්නේ. අවිද්‍යාව වැඩෙන්නේ, අසීය වැඩෙන්නේ. සිතිවිලි එන බව දන්නව නම් ප්‍රශ්නයක් නැහැ. පේන බව දන්නව නම් ප්‍රශ්නයක් නැහැ. ඇයෙන බව දන්නව නම් ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයතනවල 100 පවතිනව නම් දැනගන්න මේ යන්නේ ආර්ය මාර්ගේ. ආයතනවල 100 නැත්නම් යන්නේ අනාර්ය මාර්ගේ. ඇයි අවිද්‍යාපච්ච සංකාරපච්ච විඥාන ආල නැද්ද? පටිච්චසම්පාදේ. ආයතනවල 100 තියෙනවා නම් විද්‍යාපච්ච සංකාර මේ යන්නේ ආර්ය මාර්ගේ. කියන්නේ ඒක අයින් කරන්න ඕනේ නේද? අපි අන් සිටිවිලි නවත්තන්න බෑනේ. පිරිනිවන් පානකන් සිටිවිලි එනවා. රාතන් වහන්සේ පින්ඩ පාත ගියේ නැද්ද? බණට වැඩියේ නැද්ද? දම් සභා මණ්ඩපේ සාකච්ඡා කළේ නැද්ද? සිටිවිලි එනවා. රාතන් වහන්සේලා තමයි ත්‍රිපිටකයේ කටපාඩමෙන් ගෙනාවේ. එතකොට උන්වහන්සේලා 84 දම කටපාඩමෙන් මතක තියාගෙන එතකොට කොච්චර සිටිවිලි තිබිලාද? හැබැයි ඒ සිටිවිලි හැම එකක්ම උන්වහන්සේලා දන්නවා. දැනගෙන ඉන්නේ. ඔබ වහන්සේ ඒක සෑහඳ කල්පනා කරනවා කුටියට ගිහිල්ලා ඒ ගැන දවස පුරා ඔබ වහන්සේගේ සිත වේසෙනවා කියලා මට තේරුණා. ඇත්තද නැද්ද? ඒක ගොඩාක් කම්පා වුණා නේද? ගොඩාක් කල්පනා කළා. ගොඩාක් කම්පා. ඒ හැම චෛතසිකයක්ම මම දැනගෙන හිටියේ. මම දන්නවා ඔබ වහන්සේට ඒක කම්පා වෙනවා බව. ඇයි දන්නවද අපේ ආන්දර? මට පූජා කරන්න ඕනේ කියන බලාපොරොත්තු ලොකෝට තිබුණා. ඒ නිසා තමයි දුක දරා ගන්න බැරි. දැන් රිලෙව් එකක් දාන ටිකක් දෙන්න කියලා අපි ඉන්නවා මේ මාර රිලව ආවෙන කමක් නැහැ කියලා විසිකල ඉන්න. එදාට කම්පා වෙනවද? ඇයි? ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පාරේ යන මිනිස්සෙක් නිකන් යන ගමන් බැනගෙන යනවා. ගණන් ගන්නවද අපි? නෑ. කොහොමද හොඳ හිතවත් කල්යාණ මිත්‍රයෙක් අපි හොඳ ඇසුරු කරව අවුරුදු 10ක් විතර ආශ්‍රය කරපු කෙනෙක් බැන්නා. මාස ගණන් ඔළුවේ තියෙනවා. එහෙනම් මට දාන දෙන්න ඕනේ කියලා දැඩි ලෙස බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන ගොඩාක් හිතනවා. ඒ අවස්ථාව පැහැර ගිය ගමන් ඒක මේ ඒ අවස්ථාව Tamanට හයින් වෙච්ච ගමන් දරා ගන්න බෑ කම්පාව. ඒක තමයි එන්නේ. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ මට බැඳිලානේ. ඔබ වහන්සේ මේ මං නිසා මේ ඇලීමක් ඇති කරලානේ. ඒ ඇලීම මං කඩන්න හදනකොට ඔබ වහන්සේ ගැටෙනවනේ. ඒ කඩන්න දෙන්නේ නැහැ ඔබ වහන්සේ ඒක නඩත්තු කරන්න නෑ හදන්නේ. දැන් තේරෙනවා ඒතුව අවුරුදු 7න් ඔබ වහන්සේ රාත් වෙනවයි කියලා මම මේ පොරොන්දු වුණා. ඔබ වහන්සේ මේක ඉවර කරනවා කියලා. එතකොට අප්‍රාණ ඒවා කඩන්න එපායි මං. ඒවා නඩත්තු කරගෙන ඔබ වහන්සේ දෙන එක හොඳට hina වෙවි රස කර කර කරනවා ඔබ වහන්සේ කොහොමද මේ මාර්ගඵල වලට එන්නේ? ඇයි හැලීමක් හදන්න මං උදව් කරනවානේ. මගේ දක්ෂකම වෙන්න ඕනේ මටවත් ඇලෙන්නේ නැතුව ඒ ඔක්කොම ටික කඩාගෙන එතනට යන්න එපායි. මම අනිත්ේ රටේ තියෙන ඔක්කොම ඇලීම් ගැටීම් කඩන්න හදනවා නම් මං වෙනුවෙන් තව එකක් මං අලුතෙන් හදනවා. ඉතින් මං ඒක හදනවා කඩනවට වඩා ඉතින් ඔක්කොම තිබුණා විවරනේ. දැන් ඇලින් 10ක් තියෙනවා ගැටින් 10ක් තියෙනවා. ඒ 20ම කඩන්න මං උදව් කරනවා. මං පිළිබඳ ඇලින් 10ක් ඇදෙන්න දෙනවා. ගැටින් 10ක් ඇදෙන්න දෙනවා. ඉතින් අපේ අඳුර හොඳ නැද්ද? අර ටික එහෙමම තියෙන්න ඇරියන. දැන් අර 10 10 20 කැඩිලා දැන් මෙතන 20ක් ඇදිලා තියෙනවානේ. ඉතින් මේක හමුතුවෙන් අදන්න නැතුව අර 20ෙම ඉන්නේ ඉතින් ඉවරනේ. අරක කඩනකොට මෙතන හැදෙන්න දෙන්නත් බෑ. මගේ ගොඩාක් බනහනකොට අපෙන් මේගොල්ලෝ මට බැනිනවා. ඒ එහෙම බැනෙන්න දෙන්නේ නැහැ මම. එහෙම බැඳෙන්න දෙනවා නම් එතකොට ඒ බැඳීමත් එක්ක හිටියම ඉවර බන කියන්නේ නැතුව අරකට දෙකින් දෙකම එකයිනේ. අතනත් බැඳීමෙන් හිටියා, හැලීමෙන් හිටියා, ඒ ටික කරලා දැන් මෙතන බැඳිලාල. rahat වෙන්නේ නැහැ. කොහොමද මාර්ගඵල එන්නේ? ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. එදාත් ඇලීම තිබුණා අදත් තියෙනවා. අදත් ගැටෙනවා, එදාත් ගැටෙනවා. ප්‍රශ්නේ විසඳිලා නැහැ. කොහොමද පළවෙනිවලටපත් වෙන්නේ? පළවෙනිවලටපත් වෙන්න නම් දෙපැත්තෙන්ම කැඩෙන්න ඕනේ. එලවත් නැති මෙලවත් නැති සිතක් පාළ වෙන්න ඕනේ. යන එනමක් නැති වෙන්න ඕනේ. අරමුණක් නැතුව ඔකම නැවතිච්ච ස්වභාවයක් ඇති වෙන්න ඕනේ. එතකොටයි rahat වෙන්නේ. කර කියන්න මොකවත් නැවම නැවතිලා අදාසක් මොකවත් නැහැ. එහෙම මානසිකත්වයක් තමයි rahat කියලා කියන්නේ. ඒගොල්ලන්ට අදාසක් නැහැ. කොහොම ඉන්නවා? පාඩු වෙන්නවා. හැයෙන බව තේරෙන බව ඒ දැනෙන බව ඔක්කොම දැනගෙන ඉන්නවා. මොකවත් ප්‍රතිචාර නැහැ. බැන්නාම අහක බලන් ඉන්නවා. බනිනකොට බිම් බලන පිටිපස්සේ කවුරු ඉන්නවද කියලා. එයාට ෂුවර් නෑ මටද මේ බනින්න ගයි. සත්‍යයක් නෑනේ. එයා දන්නවා මේ මෙයා සත්‍යයක් නෑ. බනිනකොට හොඳට කට දිහා බලලා බලන පිටිපස්සේ කවුරුත් නෑ කාටද දන්නේ බනින්නේ. එයාට ලොකු ප්‍රශ්නයක් නෑ බනින්නේ කාටද කියන එක. එහෙම තත්යකට එන්න ඕනේ. දැන් අපේ ආන්දන දාන ප්‍රතික්ෂේප කරනකොට පැය ගාණක් කම්පා වෙනවා අපේ ආන්දන බැන්නනම් කොහොම තියෙයිද? අකටයුත්තක් වෙලා තියෙනවා. ඔබ වහන්සේ මට බැඳිච්ච අකටයුත්ත වෙලා තියෙනවා. අනිත් අයට වඩා ඔබ වහන්සේ මම පිළිබඳ ලෙංගතුකමක් වෙලා තියෙන. ඒ ඒ අපටුත් වෙලා තිනවා. ඔබ වහන්සේ දරුවන්ට බැඳුන්නේ නෝනට බැඳුන්නේ අම්මා තාත්තට බැඳුන්නේ ඔබ වහන්සේ ඔක්කොමට වඩා මට බැඳිලා තින. ඒ අකටුත් වෙලා තිනවා. ගුරුවරයාට ලොකු අකටුත්තක් ඒ කරලා තින්නේ. මගේ කමටාන් වලට සම්පූර්ණ පටහැනි ඒක. මම කියන නිවන් මාර්ගයට ඒක එකඟ නැහැ. ඒක අනාර්ය පැත්තක් ඒ වැඩිලා තින්නේ. එහෙනම් ඒක මං කඩන්න එපාය. පින්ඩපාතේ උවමනාවෙන් යන්න නැතුව ඉන්නවා. මම දන්නවා අනිවාර්යෙන් ඔබ වහන්සේ ඉක්මන් වෙනවා. ඔක්කොමට කලින් මේ පළවෙනි දාණය ඔබ වහන්සේ මට ගෙනල්ලා දෙනවායි කියලා. ඒ දෙනකොට මම ආක බලාගෙන යනවා. එතකොට ඒක කැඩෙන්නේ අපේ. නැත්තම් කොහොමද කැඩෙන්නේ? දරුවාගේ බැඳීම කඩලා ඒ ගෙවල් වල ඔක්කොම බැඳීම් ටික කඩලා මෙතන බැඳිනවා නම් දෙකම එකයිනේ. ඊට වඩා gederකින් එහෙම හිටියම ඉවරනේ. මෙතනදී යමක් වෙන්න එපායි. ඒක වෙන්න නම් අපයන් මගෙත් එක්කත් බැඳෙන්න නැතු ඉන්න එපායි. සමහර විට මම ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියනවා මේ අපේ අන්දර මට පින්ඩපාතේ කරගෙන ඉන්න. මම දන්නවා උන්වහන්සේට උදේ පින්ඩපාතේ යන්න නැතුව ඉන්න මේ අදහස් ඉන්නේ. ඒ තීන මිද්දේ වඩනවා. මම ගුරුවරයා මං කමටහන් දෙන්න එපා. තීන මිද්දේ මිටියෙන් ගාලා කඩන්න එපාය. දැන් උන්වහන්සේ කියන ප්‍රශ්නේ දැන් ගුරුවරයා බඩගින්න ඉන්නවා. දැන් මොකද කරේ? එලාම් තියලා නැගිටින්න අතර වෙනකොට. මට ඇත්තටම උන්වහන්සේගේ බත් ගන්න නෙමෙයි. මම වාඩිලා මේ බත් වළඳන කෙනෙක් නෙමෙයි. ඒ තීන මිද්දේ කඩන්න ඕනේ මට. ඇයි අවුරුදු 7 වෙනකොට නම් සානෝනේ අපේ ආන්දුන වාසය කිව්වා දැන් අයාමාරයි මොකවත් නැහැ. දැන් අපේ මං කොහමද රෙඩි යන්න කියන පාර යන්නේ. ඒක වෙන්නේ නැත්නම් කල්ලාතෝ මං කියන්න එපා. මේක වෙන්නේ නැහැ කියලා. ඇහි අවසාන වෙනකන් ඉන්නේ මම. වෙනවනම් කලින් කියන්න ඕනේ. වෙන්නේ නැත්නම් ඒකත් කලින් කියන්න ඕනේ. එහෙනම් මේ දුර්වලකම් වලට අනුව තමයි එක දෙන්නේ. මට බැඳෙන්න එපා. ඒතර මම මේ ලෝකේ කාටවත් බැඳෙන්නේ නැහැ. ඔබ වහන්සේලාටත් බැඳිලා තියෙන්නේ ඔබ වහන්සේලාගේ ඒ පුතුජන ස්වභාවයට. ඒක නිරෝධ කිරීමේ වගකීමක් මට තියෙන. ඒකටයි බැඳිලා තියෙන්නේ. රාත් වෙච්ච ගමන් පුතුජන ස්වභාවයක් නැහැ නේ මම බැඳෙන්නේ නැහැ. අත්හැරියා ඔබ වහන්සේලාව. පාත්‍ර ටික මම හදලා දෙනවා ඔබ වහන්සේලා ගිහිල්ලා කැමැති තැන් වලට ගිහිල්ලා කියන්න මේ පණිවිඩේ. ඇවිදින්න, පිරිනිවන් පානකම් ඇවිදලා යන්න. ලෝක හැමතැනම ගිහිල්ලා මේ පණිවිඩේ ප්‍රචාරය කරන්න. භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියන්න. සද්ධර්මය විවෘත කරන්න ලෝකයට කියන්න ගොඩාක් මාර්ගඵලලාභෙන් ඇති කරන්න මෙතනින් එපා වඩින්න දැන් හිටිය ඇති ඒක මම කියනවා හේතුව මේ එහෙම බැඳීමක් නැහැ හැබැයි ලෝකයට එක මගේ බැඳීමක් තියෙනවා මොකද්ද මේ බැඳීම එයාගේ පුතුජන ස්වභාවයට ඒක නැති කරන්න ඕනේ පුතුජනව මේ ලෝකේ ඉන්න බෑ මේ පෘථිවියේ ඉන්න බෑ ඔක්කොම ඉන්න ඕන මාර්ගඵලලාභී මේ බුද්ධ ශාසනේ කෝටි ගණන් නිවන් දකින්න ඕනේ ඒ කට්ටියගේ පුතුජන ස්වභාවයට පාර දෙන්න ඕනේ ඒවා නිරෝධ කරන්න ඕනේ ඒ වගකීම ඒකට බැඳිලා ඉන්නවා මම ඒ ඔබ වහන්සේලා පුතේජන නිසා තමයි මෙච්චර බැඳිලා ඉන්නේ මම. රාත්තු නම් අපයන් සතපාඩ ගණන් ගන්න මම ගියා යන්න. මට වැඩ නැහැ. මම මොකටද මෙතන ඉන්නේ? මගෙන් වැඩක් වෙන්නේ නැහැ. මම නිකන් ඉන්නේ බෑ. මං යනවා. ඔබ වහන්සේලා පුතේජන නිසා මට වැඩ තියෙන. ඒ නිසා මම මෙතන ඉන්නවා. පුතේජන ස්වභාවයට බැඳිලා ඉන්නේ. ඒ නිසා ඒක වරදවයි ගන්න එපා. ඒක නිරෝධ කරන්න ඕනේ. ඒ තියෙන අඩුපාඩු ඔක්කොම හදන්න ඕනේ. බැඳෙන්න එපා. කිසිම මොහතක සෙනෙහසක් ඇති කරන්න එපා. මට විශේෂ වටිනාකමක් දෙන්න එපා. ඒක ලොකු වරදක් අපේ ආන්දරෝ. එතන ඔබ වහන්සේ මට අකටයුත්තක් කරන්නේ. මට විශාල වටිනාකමක් දෙනවා. ඔබ වහන්සේගේ ජීවිතයේ මම වටිනා වස්තුවක් ලෙස ඔබ වහන්සේ දකිනවා. ඔබ වහන්සේ ගොඩාක් මට දැන් ආදරෙන් බැඳිලා ඉන්නේ. ඔබ වහන්සේ මට සෙනෙහස පානවා. ඒ ඒ ඔක්කොම මේ අකටයුතු දේවල්, ඒ වැරදි ඒවල්. ඒවා කඩන්න ඕනේ. ඒවා කඩන්න. නොසිතන මොහතක මං කුටියට වඩිනවා. අපේ ආන්දරනේ මේ මට පින්ඩ පාත යන්න බැන්න ඔබ වහන්සේ වළඳලා ආ පොඩ්ඩක් ඉතුරු තියන ආයක දෙන්න. අර ඉඳුල් ටික අනලලා තින්න. අරගෙන වළඳන ඔබ වහන්සේට හිතා ගන්න බෑ ඇයි උන්වහන්සේ එහෙම කරන්නේ එහෙම තමයි එන්නේ එදා බලාපොරොත්තු නැති නිසා ඒ වළඳන්නේ ඔබ වහන්සේ ඒක මේ සැලසුම් නොකරපු නිසා වළඳන්නේ ගුරුවරයා කියන්නේ අපලන්න මාමුතු එක්කෙනෙක් විශේෂයෙන් මම මේ ටිකක් අමුතුම කෙනෙක් මම මේ පොඩි කාලේ ඉඳලම අපි ආන්නේ මේ ගිහිල්ලා තින්නේ වෙනම පාරකනේ මගේ තපස් ජීවිතේ මගෙත් එක්ක ඉන්න කිසිම කෙනෙකුට අපලන්න නැවත ඉපදෙන්න බෑ ඒක මට ඉරාන්ද වගේ විශ්වාසයි ගැලවිලා යන්නම මං වැඩේ දෙනවාමයි. හැබැයි එයාට ඒක ඕලන්න බැරි නම් නැවත සසරට යන්න පුළුවන් වෙන් වෙලා. ඉතියොත් අනිවාර්යයෙන්ම යනවාමයි. හේතුව කිසිම තැනකින් බැඳීමක් ඇදෙන මං උකුස්සා වගේ බලාගෙන ඉන්නේ. වැරදෙන තැන් ඔක්කොම බලාගෙන ලස්සන්ට අනේ ගන්නවා මම. ඔබ වහන්සේගේ දුර්වලකම් ඔක්කොම මම දන්නවා. හැබැයි ඒව පොඩ පොඩ අද කලබල නෑ අපට. සන්තෝෂයෙන් වඩ මොන්දර ගිලම් පසවලඳලා සාකච්ඡා කරලා හොඳට යමු. ආර්ය සම්බන්ධය පවත්වමු. ඒක ඒක ඒකට වරදක් නෑ. අනාර්ය සම්බන්ධකම් පවත්වන්න එපා. අර ගියේ ගෙවල් වාගේ උරතල් කරනේවා, සෙනෙහස පානේවා, නඩත්තු කරනේවා, ලෙන්ගතුකම් සාංකාව ඇදෙනවා. ලොකෝ ආන්දර කොයර වැඩියාම කල්පනා කරන කවද්ද නැහැ වඩින අර අර සාංකාව. ඒව හදන්න එපා. ලෝකෝත්තර දේවල් හදන්න. ආර්ය සම්බන්ධකම් හදන්න. ස්වාමීන් වහන්සේ වඩිනකොට මොනවාරි වඩලා තිබ්බොත් තමයි උන්වහන්සේ සන්තෝෂ වෙන්නේ. ඉන්නකොට වඩනවට වඩා නැතිකොට වඩන්න ඕනේ. ටිකක් වේලාසනේ මම නැගිටලා හොඳට වඩනවා. මේ ස්වාමීන් වහන්සේ ඉන්නකොට මම මේ පින්න පාතන නැතිකොට මම නැගිටින්නවත් නැහැ නෑ. නැතිකොට මම හරියටම මේ වැඩේ කරනවා. හරියට චර්යාව යදෙනවා. පාන්දරේ නැගිටිනවා. ඉන්නකොට ටිකක් නිදාගත්තා කමක් නැහැ. උනාසේ දන්නවනේ මම නිදි කියලා. නැතිකොට මම හරියට කරනවා. නැතිකොටයි මේව රකින්න ඕනේ. අන්න ඒව වලින් තමයි බැඳෙන්න ඕනේ මගෙත් එක්ක. එතනයි මේ මගෙත් එක්ක සම්බන්ධය වැඩි වෙන්නේ. හැබැයි මෙතනේ සම්බන්ධය ඉන්නේ නැහැ. මෙතන සම්බන්ධෙ බිඳිනවා. මට සාමාන්‍යයෙන් අපි හඳුන්නේ මේ ආපෝ ධාතුවට සමවැදිලා සමවැදිලා මට ඉන්න පුළුවන් ඕන තරම් කාලයක්. ඒ ධානය තාම තියෙන. ඒක තාම විනාශ කළේ නැහැ. ධාන ඔක්කොම තියෙන වඩපුවා. විනාඩි 15ක් 20ක් යනකොට ඒක ඇක්ටිව් වෙනවා. ආයි මට ඉන්න පුළුවන්. විශ්ව ශක්තිය මට ඉන්න පුළුවන්. විශ්ව ශක්තිය හැදලා ඒක මේ ප්‍රාණ ශක්තිය කරන්න පුළුවන්. වතුර වලින් මට මේ මේ මේ ආයුෂ්කාල් පීරණකම් අපවත් වෙනකම් ඉන්න පුළුවන්. කොච්චර කාලයක් ඉන්න ඕනේ වතුරෙන් ඉන්න පුළුවන්. ඒ ඔක්කොම මේ ක්‍රමවේද දන්නවා. ඒ විද්‍යාව දන්නවා. එතකොට දාහනේ මට ප්‍රශ්නයක් නෙමෙයි. මම පින්ඩපාතේ වැඩිය නැහැ කියලා ඔබ වහන්සේලා කම්පා වෙන්න එපා. එයි මම වඩින්නේ නැත්තේ මොන හේතුවක් නිසා? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට අවශ්‍ය නම් මම ටක් ගාලා කාටද කියනවා. එහෙම නැත්නම් මම වඩිනවා පින්ඩපාතේ. මට අපහසු නම් මොන හරි විශේෂ දෙයක් කියනවා මම කාටද කියනවා. ඒ නිසා ආම්දුර වැඩි නැහැ උන්වහන්සේ නඩත්තු කරන්න ඕනේ උන්වහන්සේට පාසුකම් දෙන අපට බණ කියන ආම්දුර උන්වහන්සේට හොඳට සිව්පසේ දෙන්න ඕනේ උන්වහන්සේට ඒ අඩුපාඩුකම් අපි සලකන අන්න අපි හඳුනේ එතන වැරදුනා එතන වැරදුනා. ඔබ වහන්සේලා දැන් ලෝකයක් හදාගෙන මාව නඩත්තු කරන අර මෑනියෝ නඩත්තු කරේ දරුවෝ නඩත්තු කරේ මේ එකක් මේ කරන්න හදන්නේ. ආයි ගීගයක් මේ හදන්න යන්නේ. ගීගේවල නෑ මේ. ප්‍රශ්නයක් දැන් ලොකු ස්වාමීන් වහන්සේ අපේ මේ ගම්පල හම්බුන ටිකක් අසනීපයි. අපි කියන පොඩි අඳුර දාන්න දෙන්න. එහෙම වුණත් ඒක කරන දැන් මටත් අප අසනීපන අපි ඒක කරනවා. එහෙම නැතුව අපි ගීගේවල් වාගේ අරන් යැපෙන්නන්නේ නෑ. යැපෙන්නන්නේ නෑ. එහෙම අදන්න ගියොත් මේක නිවන් මාර්ගයක් නෙමෙයි. ඒක සම්පූර්ණ මේ අනාර්ය මාර්ගයක්. පැහැදිලිද? අමනාපය මොකවත් නැහැ. ඔබ වහන්සේට මනාප නිසා තමයි දෘෂ්ටිය කැඩුවේ. ඒ ඒ ලෙන්ගතුකම කඩන්න ඕනේ. ඒ ඇති වෙලා තියෙන ඒ සෙනෙහස එක කඩන්න ඕනේ. ඒක කඩන්න නැත්නම් තමයි ඔබ වහන්සේට මේ සම්මා වෙන්නේ නැහැ ඒක. ඒක සම්පූර්ණ මිත්‍යා පැත්තට යන්නේ. ඒ බැඳීම කඩන්න ඕනේ. ඒක ඒක ආර්ය එකක් නෙමෙයි. ඒ නිසා තමයි ඒක කළේ. වෙන මොකද ගැටලු තියෙනවද? තෙරුවන් සරණයි.